පැවැත්වීම සඳහා වැඩමවා වදාළ ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේ ශ්‍රී ලංකා අමරපුර චූලගන්ටි පාර්ශවයේ කාරක සංඝ සභික කෑකළු දිස්ත්‍රික් සංඝ සභාවේ මූල්‍ය ලේකකාධිකාරී විචිත්‍ර ධර්මකතික ආනන්ද වංශාලංකාර කාව්‍ය කීර්ති ශ්‍රී මුලත්කොහු පිටිය උඩපොත ශ්‍රී කීර්තිආරාමාධිපති පූජනීය නිල්මිණිගම සුමේද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ නමෝ තස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස සාදු සාදු යෝ මාතරං වා පිතරං වා මච්ඡෝ ධම්මේන පෝසති ථායං නං පාරිචර්යාය මාතාපිසු පණ්ඩිතා ඉදමේව නම් පසං සංති පෙරන්නටයි සූදානම් වන්නේ සදෑවත් පින්වත්නි සංයුක්ත නිකායේ බ්‍රාහ්මණ සංයුත්තයේ උපාසක වග්ගයේ නවවන මාත්කෝසක සූත්‍රය ඇසුරින් දෑමී මව්පියන් පෝෂණය කිරීම මාතෘකාව ඔස්සේ මේ මොහොතට සහභාගී වී සිටින ඔබ සැම දෙනාටත් සුවාසත් ලෝකවාසී බෞද්ධ ජනතාවටත් උතුම් ධර්මය දේශනා කිරීමට දැන් මං සූදානම් වන්නේ පින්වත්නි මේ නවන් මාසයේ ආරම්භයයි බුද්ධ ශාසනයේ පැවිදි බවටපත් වික්ෂුන් වහන්සේලාගේ එක්රැස් වීමත් සිදුවන්නේ නවම් මාසයේදී එෙහිදී බුද්ධ ශාසනයේ අගසව් තනතුරටපත් කරනු ලබන සැරියුත් තෙරණුවන් සහ මුගලන් තෙරණුන් පත්කරනු ලබන්නේ මේ මාසයට යෙදී තිබෙන නවම්පුර පසළොස්වක පෝය දිනේදී. එම නිසා මේ මස අප සැමට ශාසනික වශයෙන් වැදගත් මාසයක්. පින්වත්නි, ධර්ම අසන්නට පෙර ධර්ම අවවාදයයි සිදු කරනු ලබන්නේ. සුනාත ධාරේත චරාත ධම්මේ ධර්මයක් ශ්‍රවණය කිරීමේදී පිළිපැදිය යුතු කරුණු තුනක් සම්බන්ධවයි සඳහන් වන්නේ හොඳින් ධර්මයේ ඇසීම හොඳින් ධර්මයේ ධාරණය කිරීම ඒ අනුව ධර්මානුකූලව හැසිරීමයි ධම්මෝ හවේ රක්කති ධම්මචාරී ධර්මයේ පිළිපදින්නා ධර්මයේ හැසිරෙන්නා ධර්මයෙන් ආරක්ෂා කරනු ලබයි මේ උතුම් වදනට අනුව ධර්මයේ ඇසීම ඊටමත් වැදගත් වෙනවා සබ්බදානං ධම්මදානං ජිනාති සියලෝම දානයන් අතර ධර්ම දාණය උතුම් දාණය මේ මහත් වූ ආනිසංස දායූ දානය. සිතේ සතුට සන්තෝෂය කායික වූද මානසික වූද ලබන්නට දුවස්ත ජීවිතයේ සාර්ථක ජීවිතයක් බවට පත් කර ගැනීමට මහත් වූ ආශිර්වාදයක් ලබා ගැනීමට මේ උතුම් ධර්මයේ ඇසීම එය කල යුතු වන්නේ සිත, කය, වචනය යන තුන්දොර සංවර කර ගනිමින් සංවරව හොඳින් ඇහුම්කන් දෙමින් බුද්ධ රත්නය, ධර්ම රත්නය, ආර්ය මහා සංඝ රත්නය කෙරෙහි පැහැදීමෙන් යුතුව විශ්වාසයක් ඇතුව සද්ධා සම්පන්නව මේ උතුම් ධර්මයේ හොඳින් ශ්‍රවණය කළොත් මෙලව හා පරලව ජය ගැනීමට මහත් වූ පින්කමක් බණ ඇසීම. සෑම දිනාම නිවැරදි ධර්ම අවබෝධය ලබා ගැනීම පිණිස හේතු වෙන උතුම් පින්කමක් බව හිතට අරගෙන බණ සූදානම් වන්න ඕන. දැන් මම සෑම දිනාටම අදාළ මාතෘකාවට අනුව ධර්ම දේශනා කිරීමටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, ඔබ නිරන්තරයෙන්ම ධර්මය අසනවා. එනමුත් එය පිළිපැදීම පිළිබඳව සිතා බැලිය යුතු කාරණයක්. ධර්මයේ ඇසීම පමණක් සීමා නොකොට ඒ ඔබේ ජීවිතයට සම්බන්ධ කරගෙන ඔබ විසින් කළ යුතු දෑ කුමක්දයි සිතා බලා කටයුතු කිරීමත් ඔබේ මෙලව දියුණුව සලසා ගැනීමටත් මහත් වූ ආශිර්වාදයක් වෙනවා. ඒ අනුව මාතෘකාවට අදාළ නිදාන කතාව ඊටාම කෙටියෙන් පහදා දීමට මා බලාපොරොත්තු වෙනවා. බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචර්යාති උච්චරේ ආහුමේ යාච පුත්තානම් පජාය අනුකම්පකාති පින්වත්නි බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණි මාතපෝසක නම් බ්‍රාහ්මණයා බුදුන් වහන්සේට වැඳ එකක් පසක හිඳ මෙසේ ප්‍රකාශ කරනවා මම දැහැමිව පිළිසිඳාගෙන මව්පියන් පෝෂණය කරනවා. එසේම කිරීම මා වැනි බ්‍රාහ්මණයෙකුට සුදුසුද? ඒ අවස්ථාවේදී පින්වත්නි බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළා. බ්‍රාහ්මණය ඔබ කරන ක්‍රියාව ඊටමත් වැදගත්. දැහැමින් පිඬුසිඟාගෙන මව්පියන් පෝෂණය කිරීම ඉතා වටිනා ක්‍රියාවක්. බොහෝම පින් ලැබෙන පින් සිදු වෙන ක්‍රියාවක්. ඒ අවස්ථාවේදී තවදුරටත් බුදුරජාණන් වහන්සේ ইহත ගාථා දේශනා කොට අවසානයේදී මාතුපෝසක බ්‍රාහ්මණයා බොහෝසේ පැහැදී තෙරුවන් සරණ ගොසින් බුදුරජුන් හමුවේ උපාසික වූ බවට පත් වුණා. දැන් පින්වත්නි අපි හඳුනා ගනිමු මව්පියන් කවුරුන්ද කියලා. ඒ ඊට වැදගත් වෙනවා. භාගතුන් වහන්සේ විසින් දේශනා කරන මව්පියන් මහා බ්‍රහ්ම ලෙසද පූර්වාචාර්ය ලෙසද ආවුණේය ගුණයෙන් යුක්ත වූ ප්‍රජාවට අනුකම්පාක් සහගතව මේ බුද්ධ සත්පුරුෂ කියමනක් බ්‍රහ්මයන් යනුවෙන් අදහස් කරනු ලබන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා යන සතර බ්‍රහ්ම විවරණ ගුණයන් දෙමව්පියන් තුල පවතින මේ යහපත් ගුණ මාසීපත් කළ ගාථාවේ පැහැදිලි කෙරෙනවා දරුවා මව්කුස තුල පිළිසඳ ගද්දා සිට මෙලවට බිහිවන තුරු ඔවුන් මෛත්‍රී සහගතව කටයුතු කරනවා දරුවන් උපන්දා සිට රැක බලා ගනිමින් ආදරය රැකවරණය ලබා දීම ඔවුන්ගේ කරුණා ගුණය විද්‍යමාන වෙනවා දරුවන්ගේ ක්‍රියාකාරකම් බලා සතුටු වීම මුදිතා ගුණය නමින් හඳුන්වනු ලබනවා දරුවන්ට මෙතෙන් පටන් සෝසායෙන් ජීවත් වීමට හැකියයි සිතා උපේක්ෂාවෙන් කටයුතු කරනවා දෙස බලා සතුට වෙනවා දෙමව්පියන් පූර්වාචාර්යයයිදයි කියනවා. කුඩා අවදියේදී දරුවන්ට හොඳ නරක කියා දෙමින් ඔවුන් යහමගට ගැනීම සඳහා විවිධාකාර වූ ක්‍රියාවන් වලට යොමු කරමි. ආහාර අනුභව කළ යුතු ආකාරය, නිදාගත යුතු පිළිවෙල ගමන් කළ යුතු පිළිවෙල කතා කළ යුතු පිළිවෙල ඒ සෑම කාරණයක් කෙරෙහිම අවධානය යොමු කරමි. දරුවන්ට සිරිත් විරිත් ගුණධර්ම කියා දෙමි. යහපත් සත්වයකට ගොනු කිරීම සඳහා ගොඩනගා ගැනීම සඳහා දෙමව්පියන් කරන ඒ උතුම් කාර්ය නිසා පූර්වාචාර්ය කියලත් සඳහන් කරනු ලබනවා. දැන් පින්වත්නි ඔබ සැමට මා පහදා දීමට බලාපොරොත්තු වන්නේ ආවුනේය යනු. දරුවා දසමසක් මව්කුස උසුලාගෙන විහූදා පටම් දිවාරෑ දෙකේ නිදි නොලබා පිළිකුල් වූ මේ සෙම් සොටු මල මුත්‍රාදී පවා ඒවා පිළිබඳව පිළිකුලකින් තොරව දරුවා පිරිසුදු කරමි. තමන්ගේ ලේ කිරි බවට පත් කරමින් ඒ දරුවාට අවශ්‍ය කරන ශක්තිය ලබා දෙමින් මහත් වූ විශිෂ්ට සේවාවක් කාර්යයක් මව්පියන් සිදු කරනු ලබනවා. මාතා පිතු ගුණෝ අනන්තෝ වදාළ පරිදි ආකාශේ අනන්ත වූ ගුණයන් යුක්ත වූ බැවින් දරුවන් විසින් වෙහෙස වී පිළියෙල කළ සියලු පූජාවන් දුර සිට වුවද මව්පියන් ගෙන්වාගෙන පිළිගැන්වීමට තරම් සුදුසු වන හේයින් ආහුනේය ගුණයෙන් යුක්ත වූ බැවින් සිහිපත් කරනු ලබනවා ප්‍රජාය අනුකම්පකා යනුවෙන්ද දෙමව්පියන් හඳුන්වනු ලබනවා දරුවන්ට අනුකම්පා කරනු ලබන නිසා මව්පියෝ දරුවන්ගේ කොතෙකුත් ගැහැට ලද ඒ ගැහැට ඉවසා ඔවුන්ට අනුකම්පා කරනවා. Taman නැසීමට තැත් කරන දුෂ්ට අදහස් වලින් සිතුවිලි වලින් සිටින දරුවන්ට පවා අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරනවා. මේදී බිම්බිසාර රජතුමාගේ කතා තුලින් මනාව ඒ පිළිබඳව පැහැදිලි වෙනවා. තම දරුවා බීවීමෙන් ඒ දරුවාගේ අනාගත ක්‍රියාවලිය තුලින් තමන්ගේ ජීවිතය විනාශ කරන බව දැන සිටියත් පියාගේ හිතේ ඇතුණු අයේ දරු සෙනෙහස නිසා ඒ වළක්වාලීමට ක්‍රියා කළ බව ඔබ හොඳින් දන්නවා. ඒ වගේම අඟුලිමාල කතා වස්තුවෙන්ද තම මෑණියන්ගේ ජීවිතය විනාශ කරන්න යන මොහොතේදී තම මෑණියන් තම දරු සෙනෙහස ඇති කරගෙන ක්‍රියා කළ බව පැහැදිලි වෙනවා. එපමණක් නොව සෝන බැමිණියගේ කතා වස්තුවෙන්ද මේ පැහැදිලි වෙනවා. දරුවන් දස දෙනෙක් පමණ මෙලවට බිහි කළ මේ දයාබරණීය අම්මාට කිසිම සැලකිල්ලක් බැලිල්ලක් නැතුව ඒ ජීවිතය බොහෝ කලකිරීමටපත් වෙලා ඇය ළඟම ආරාමයකට ගිහින් කාලය ගත කරමින් පැවිදි වීම සිදු කරමින් ඒ පැවිදි භාවයටපත් උනත් එහි තිබුණු නොයෙකුත් කරන්න තිබුණු වැඩ කටයුතු අනුව ඇය මහා පීඩණයකට පත් වෙනවා. එහෙත් ඇය නොබෝ දිනකින් බුදුරජුන්ගේ පීඨ ලබාගෙන බුද්ධ ශාසනයේ තෙරණියක් බවට සසරින් මිදී රහත් භාවයට පත් වූ තැනැත්තියක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ තම දෙමව්පියන්ට අප උපස්ථාන කළ බව අප අසා තිබෙනවා. සද්දිනකින් කලුරිය කළ තම මෑණියන්ට තවසිසා දිවලෝවට වැඩම කර බණ දේශනා කර අවස්ථාව ඒ වගේම සුද්ධෝදන රතුමාටද ධර්මයේ දේශනා කර සෝවාන් ඵලයට පැමිණෙන අවස්ථාව මේ ආකාරයට තම දෙමව්පියන්ට භාග්‍යවතුන් වහන්සේ විසින් තම සත්කාර කළ උතුම් අවස්ථාව මහත් වූ ආදර්ශයක්. තම බුදුරජාණන් වහන්සේ මහා ශ්‍රාවකයන් වහන්සේලා අමතා මහණනි ඔබ වහන්සේලාගේ දෙමව්පියන් ජීවත් වන්නේ ඊටාම දුබ්බර නම් ඔවුන් පෝෂණය කිරීම රැකබලා ගැනීම තම යුතුයකමක් හා වගකීමක් බව ඒ ඉතු කිරීමේදී ඔබ වහන්සේලා පිළිසිඟා යෑමෙන් ලැබෙන දෙයින් යමක් මව්පියන්ට ලබා දීම වරදක් නොවන බවත් එය සත්පුරුෂ ක්‍රියාවක් බවත් එදා භාගතුන් වහන්සේ දේශනා කරනවා. දසමාසයක් සේදරාගෙන අනේක විද දුක් පීඩා විඳ මෙලවට බිහි කළ ආදරණීය චූටි පුතා ආදරණීය චූටි දුව වෙනුවෙන් ජීවිතයේ කැප කළ ආදරණීය මව්වරුන්ගේ තමන්ගේ කුසට ආහාරය නොගන කුසගින්නෙන් දරාගෙන ඉන්න පුළුවන් වෙන්නේ තමන්ගේ දරුවන් වෙනුවෙන් අම්මා කෙනෙක්. අම්මාගේ ආශාවන් අත්හරින්න පුළුවන් තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඒ කරන කාර්යයන් දෙස බලලා දරුවාව ලොකු මහත් කරන්නේ නමුත් අම්මා කෙනෙක්ගේ ජීවිතය අප්‍රමාණ බලාපොරොත්තු රාශියක් ඇති කරගෙන ඒ දෙමව්පියන් තම දරුවන් හදා වඩා ලොකු මහත් කරලා ජීවත් කරන්න දරන්නා වූ කැපකිරීම සුළුපටු කාරණයක් නොවේ. එනමුත් පින්වත්නි මේ අම්මා තාත්තා වයසට යන විට හැම රැලි වැටෙනකොට මූණ අවලස්සන වෙනකොට ඇගේ වාරුව ශක්තිය නැති වෙනකොට තමන්ගේ දරුවන්ගේ රැකවරණය අම්මාට ඕන වෙලාවට ලබා දෙනවාද කියන එක පින්වත්නි බැලිය යුතු සිටිය යුතු කාරණයක්. වර්තමාන සමාජයේ අම්මලා තනි කරලා යන දරුවන් වැඩි වෙලා. අම්මලා වයසට යනකොට රැකබලා ගන්න නැතුව මහලු මඩම් වලට දක්වන දරුවන් එන්න රටක් බවට පත් වෙනවා. නමුත් මහලු මඩම්වල මේ මහා දසමාශ්‍රයක් උසේ හොයාගත් මේ දෙමව්පියන් ඒ මහලු මඩම තුල ජීවත් වුණත් එතන සිට පවා කල්පනා කරන්නේ තමන්ගේ දරුවා කෙරෙහි දයානුකම්පාවෙන් යුතුව. පින්වත්නි. තම දරුවන් අයිමි වුණු පට්ටාචාරා සිටු දේවියගේ මනස පවා විකෘති වන්නේ දරු සෙනෙහස අහිමි වීම තුලින්. ඇය මවක් වශයෙන් දුක දරාගෙන නොහැකි තත්වයට ඇයපත් වෙනවා. වගේම කුමාර කාශ්‍යප කතාවේදී දරුසෙනහාස මතු කරගෙන ජීවත් වුණු ඇය තම දරුවා පිළිබඳව පැවිදි ජීවිතයට පත් වුණත් දරුසිනාස ඇයට අමතක කරන්නට පුළුවන්කමක් උදා වුණේ නැහැ. ඒ වගේ කතා තුලින් අපට පැහැදිලි වෙන්නේ අම්මා කෙනෙකුට කිසියම් විදිහකින් දරුවා ඈත් කරලා දරුවා අමතක කරලා ජීවත් වෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ විදිහට දරුවන් හැටියට ඔබත් තමන් මේ ලෝකේට ජනිත කළා වූ ආදරණීය අම්මා ආදරණීය තාත්තා පිළිබඳව මේ විදිහට ඔබටත් සිතන්න පුළුවන් නම් අනේ මගේ අම්මා මාව ජීවත් කරන්නට මේ ලෝකයේ එළිය දකින්නට මහත් වූ කැපකිරීමක් කළා. ඒ ටික හිතනද බුද්ධියක් ඇති කර ගන්නවා නම් බොහොම වටිනවා. මගේ තාත්තා මා වෙනුවෙන් දහඩිය වගුරලා මා මෙතෙන්ට ගෙනෙන්නට මහත් වූ වෙහෙසක් ගත්තා කියන අදහස තමන්ගේ සිතට ඇති කරගත්තොත් අර පියාට කරන සැලකිල්ල කල යුතු දේ කුමක්ද කියන එක ඔබට වැටහෙනවා. ඒ නිසා වර්තමාන සමාජයේ දෙමව්පියන් මහලු වෙනකොට මහලු මඩට මඩමකට බාර දෙන සමාජයක් බවට පත්වී තිබෙන්නේ. දෙමව්පියන් මුළු ජීවිත කාලයම කැප කරන්නේ දරුවන් වෙනුවෙන්. පෝෂණය කරන්න. දරුවන් ලොකු මහත් කරන්න. මොන තරම් දරුවන්ගේ කටයුතු වෙනුවෙන් අම්මා තාත්තා දුක් විඳිනවද හිතලා බලන්න. එසේනම් අම්මයි තාත්තයි නේද අපිව මේ ලෝකේ ලස්සන කරන්නට මහත් වූ කැපවීමක් සිදු කරනු ලබන්නේ. හිතන්න පින්වත්නි කටයුතු කරන්න ඕන කියලා අපේ දෙමව්පියන් වෙනුවෙන් අපෙන් විය යුතු යුතුයකම් මොනවාද කළ යුතු දේ මොනවාද ඒ පිළිබඳව නැමත නැමත හිතමින් තමන්ගේ අනාගත ලෝකයේ වෙනුවෙන් මහත් වූ කැපකිරීමක් කළ ඒ ආදරණීය දෙමව්පියන්ට අපි තාම කරුණාවෙන් දයාවෙන් අනුකම්පාවෙන් යුක්තව ක්‍රියා කළ යුතු වෙනවා. අනේ මගේ තාත්තා මාව දී කළ දවසේ පටන් මා වෙනුවෙන් විඳ දුක් කන්දරාව ප්‍රමාණයක් කියා නිම කරන්න බෑ. තාත්තා උදේම අවදි වෙලා ගෙදරින් පිට වෙලා කුලියක් කරන්න යන්නේ පුතාගේ අනාගතය දුවගේ අනාගතය නිර්මාණ කරන්න. සමහර විට ඒ දෙමව්පියන් දහඩිය වගුරලා කොච්චර වෙහෙස වෙලා ගෙදරට එන්නේ ඒ හැම කාර්යයකදීම පියා සිදු කරන්නේ gedara ජීවත් වෙන අය සතුටින් තබන්න. පින්වත්නි. තාස්තලා වයසට ගියාම gedara තියාගන්න බොහෝ දිනෙක කැමති නැහැ. ඒ අපට කරදරයක් කියලා හිතලා මහා මඟ දාලා යනවා. දුවල පුතාලා එවැනි දේවල් අද සමාජයේ අපට දකින්න ලැබෙනවා. හැබැයි ඔය තැනට ගේන්න විඳපු දුක් දන්නේ තාත්තා පමණයි. අම්මා විතරයි. සා තාත්තා හිතන්න ඇති අද මම දුක් විඳට දරුවෝ ලොකු වුණාම මාව රැක බලා ගනිමින් කටයුතු කරයි කියලා. ඒ උතුම් ප්‍රාර්ථනාව මුදුන්පත් කරගෙන ඇතුවයි දරුවන් හදන්න පෝෂණය කරන්න ඇත්තේ. එනමුත් අනාථ මඩම්වල වැඩිහිටි නිවාසවලට දරුවන් ඇතුළත් කරලා ඒ දෙමව්පියන් පිළිබඳව සොයා බැලීමක්වත් සිදු නොවන මට්ටමට ක්‍රියා කිරීම සුදුසු ක්‍රියාවක් නොවේ. කාර්මික පින්වත්නි. ඔබ සමගයේ දේශවාන් දැන් මා යොමු කරන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද නිවසේ සිටින බුදවරු පිළිබඳව දසමසක් කුස තුල හොවා අප සම මෙලවට බිහි කර ගත රුහිරු කිරට හරවා පෙවූ දයාබරණීය මෑණියන්ගේ ගත දහඩිය වගුරා තම සැපත දූපතුම් වෙනුවෙන් දිය කර හැරූ දයාබර පියාණන්ගේ අපරිමිත ගුණ සමුදායයි දෙමව්පියන් වෙනුවෙන් තම යුතුයකම් ඉටු කිරීම පිළිබඳව මෙසේ සඳහන් කරනවා. පින්වත්නි. දෙමව්පියන් පෝෂණය කිරීම දරුවන්ගේ ප්‍රධාන කාර්යයක්. මව්පියන්ගේ කටයුතු ඉටු කර දීම දරුවන්ගේ ප්‍රධාන යුතුයකමයි. මව්පියන් රැක බලාගෙන ආරක්ෂා කිරීම දරුවන්ගේ ප්‍රධාන යුතුයකමක්. ඒ වගේම යම් දිනයක මව්පියන් මිය ගිය පසු පින්දහම් කටයුතු කරලා පින් අනුමෝදන් කරලා සසරට නිවන් ප්‍රාර්ථනා කිරීමත් දරුවන්ට පැවරෙන යුතුයකම. මේ පිළිබඳව සිඟාලෝවාද සූත්‍රයේහි වඩා පැහැදිලි කරනවා. නිසා මාතා පිතු උපත්තානම් මංගල කාරණයක්. මව්පියන්ට උපස්ථාන කිරීම ඊටාම උතුම් කටයුත්තක්. මව්පියන් අසනීප වුණාම ඔවුනොවුන්ට බේත් ලබා දීලා මව්පියන් නාවලා මව්පියන්ට අවශ්‍ය කරන ආහාර පාන ලබා දීලා රෙදිපෙලි සෝදා පිරිසුදු කරලා දීලා මේ විදිහේ උතුම් ක්‍රියාවන් කිරීම දරුවන් හැටියට ඉතාගේ කළ යුතු කාර්යයක්. දැන් පින්වත්නි මා සූදානම් වන්නේ බණහන ඔබ සෑම දිනාට මාතුපෝසක ජාතක කතාව ඇසුරින් මේ කාරණාව පිළිබඳව තව දුරටත් පැහැදිලි කර දෙන්න. ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් දෙමව්පියන්ට උපස්ථාන කරන්නා වූ එක් වික්ෂූන් වහන්සේ නමක් අරඹයා මාතුපෝසක ජාතක කතාව දේශනා කරනවා. මේ වර්තමාන කතාව සාම ජාතකයේහි විස්තර වශයෙන් කියවෙනවා. ඒ ආකාරයෙන්ම බුදුරජාණන් වහන්සේ තමන් සමීපේට ඒ මාතුපෝසක භික්ෂූන් වහන්සේ කැඳවාගෙන භික්ෂූන් වහන්සේ ආමන්ත්‍රණය කොට වදාරනවා මානනී ඒ භික්ෂූන්ට නිନ୍ଦා නොකරන්න. අතීතේ පවා තිරසං සත්ව ඉපද තම මෑණියන්ට අප උපස්ථාන සිදු කළ ඇති බවයි. එය යටගිය දවස බරණස් නුවර බ්‍රහ්මදත්ත නම් රජු කෙනෙක් රාජ්‍ය කරන සමයේදී අපමහා බෝසතාණන් හිමාල වනයේ ඇත්කුලේක ඉපිද විශිෂ්ට රූපයක් දරාගෙන ඇතුන් දහසක් පිරිවරා ගනිමි. මහා බෝසත් ඇතුගේ මෑණියන්ගේ ඇස් අන්ධ වී තිබුණා. එකල බෝධිසත්වෝ මිහිරි පලාපල ඇතුන් අතට කඩා දී මෑණියන්ට ඒවා ලබා දෙන ලෙසට ඉල්ලා සිටිමින් එම ඇතු තමන්ට හිතුවාකාරයට ඒවා අනුභව කළ නමුත් මෑණියන්ට දීමට කටයුතු නොකිරමි මේ බව දැනගත් අපමහා බෝසතාණන් වහන්සේ මාගේ මෑණියන් පෝෂණය කරන්නේය යන්වෙන් සිතා අනිකුත් ඇතුන්ට නොදන්නවා තම මෑණියන් කැඳවාගෙන චණ්ඩෝරණ නම් පර්වත පාමුල නෙළුම් විල ගල් ගුහාවක මව අතින් නවතා පලාපල ආහාර ලබා දෙමින් පෝෂණය කරනවා. මේ කාලයේ බර්ණස් නුවර වසන වැඩි පුත්‍රයේ මේ කැලයට වැද මම්මුලා වී සිටියා. "ඕ මා අඩින් අඬන" පටන් ගත්තා. මේ අවස්ථාවේ අප මහා බෝසතාණන් වහන්සේ තමන් සිටියේදී යම් කෙනෙකු අඬමින් මිය ගිය හොත් එය සුදුසු නොයන නිසා බෝසතාණන් වහන්සේ මේ වැරදි පුත්‍රයාගෙන් කාරණයක් විමසනවා. ඔහුට නුවරට යාමට උදව් කිරීමට සූදානම් වෙනවා. ඔහු තම කරමත තබාගෙන කැලෙන් එළියට යන්නට උදව් කරනවා. බෝසතාණන් නැවතත් කැලේට පැමිණ මේ සත්පුරුෂ ක්‍රියාව යෙදෙනවා. මේ පුවත රජතුමාට කියවීමෙන් පසුව පින්වත්නි පර්වත ගස් පර්වත ආදී සලකුණු තබා මතකයේ තබාගෙන පිටත් වෙලා යනවා. මේ දිනවල මේ නුවර අඩබෙර යවමින් ප්‍රකාශ කර සිටිනවා මගුල් ඇතෙකුට සුදුසු ඇතෙකු සිටිනවාද කියලා. ඒ අනුව ඒ බව දන්වන ලෙස ඒ අනුව මෙම පුරුෂයා රජතුමා මුණ ගැසී මේ මගුල් ඇතුත සුදුසු ඇතෙකු සිටින බව ප්‍රකාශ කරනවා. ඒ අනුව ඔහු සමග ඇතු සිටින පර්වත පාමුලට පැමිණි ඇත් රජු වැද්දන් දැක් සේනාව දැක මෙසේ සිතමි. මෙම බෝසත් වහන්සේ මෙම පුද්ගලයින් දැක මෙසේ සිතනවා. භව අතින් කෙනෙකු නිසා උපන්නේ නොවේ. මා විසින් මනුස්ස පතේට පමුණුවා සංග්‍රහ කරන ලද පුරුෂයා සමීපයේ සිට මට මහා බලයක් තිබුණා. මා කිපෙන්නට සුදුසු නැත. සියලු රාජ්‍යයන් මට ගසාලන්නට හැකියි. නමුත් එසේ නොකළ යුතුය. එසේ වුවත් මාගේ සීලය බිඳේ. එම නිසා මා නිසල්මන් වල අදිස්ථාණයෙන් කොට සිටිය යුතුය. මෙන්න මේ අනුව මේ ඇතුණු తত্ত্বය බෝධිසත්වයන් වහන්සේගේ මෑණියන්ට මෙම පුතු ගේ වියෝය දරාගත නොහැකි නිසා අඬා අඬා විලාප දෙමින් කාලය ගත කරනවා. පින්වත්නි මෙම සූත්‍ර දේශනාව ඉතා කෙටියෙන් මා පැහැදිලි කරනු ලැබුවේ යම් කෙනෙකු මෞපිය උපස්ථානය නිසි ලෙස කිරීමට හැකියාව තිබිද්දිත් ඒ මහලු මෞපියන්ට උපස්ථාන නොකරන්නේ නම් උදව් උපකාර නොකරන්නේ නම් ගෞරව නම් කරන්නේ නොමැති නම් ඒ යහපත් ක්‍රියාවක් නොවන බව මෙතෙක් වේලා ඔබ සෑම දිනාම දේශවන් යොමු කරමින් මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ලබාගත්තා වූ කුසල් බලයෙන් මිය පරලොව ගියා වූ සියලු ඥාති සමූහයන්ට සුජීවත්ව වාසය කරන මව්පිය සැමට ලෝකවාසී බෞද්ධ ජනතාවට මේ ධර්ම ශ්‍රවණය කරමින් ඔබ හැම දිනාටම යහපතක් වේවා අවසරයි ස්වාමීන් වහන්ස අද ධර්මානුශාසනාවේ දායකත්ව දරූ පින්වතුන්ගේ පින්වත් අරමුණු මේ. බත්තර මුල්ලේ පදිංචි මධ්‍යම ආරච්චිගේ ක්ලැරින් අයිරින් ප්‍රනාන්දු මහත්මියගේ උපන්දිනය නිමිත්තෙන් ඇයට නිරෝගී සුවය පැතීම සඳහා දායකත්වය දරන්නේ පවුලේ සෑම දෙනා. පරලෝ සැපත් වී පෙබරවාරි මාස 6 වන දිනට වසර 3ක් සම්පූර්ණ වන ඌරුගමුව බෝදරකන්ද බදුකෑල්ල නිවසේ විසූ විශ්‍රාමලා විදුහල්පති එම්.කේ. චාල්ස් දයාබර අයියාට අම්මාට තාත්තාට සෝමා අක්කාට ජයසේන අයියාට ගුණදාස විජේසිංහ කීර්තිගමගේ සහෝදරින්ට පින් අනුමෝදන් කිරීම සඳහා පවුලේ සැමට ආශිර්වාද ලබා ගැනීමටත් ධර්ම ශ්‍රවණය කරන සැමට ධර්මාබෝධයේ පිණිසත් දේශකයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නිරෝගී සුව සහ චිරජීවනයේ පිණිසත් දායකත්වයේ දරනවා ඌරුගමුව බෝදරකන්ද බදුකෑල්ල නිවසේ පදිංචි මීගස්දෙනිය කංකානම්ගේ එංගලීන් මෙනවිය. අවසරයි ස්වාමින් වහන්ස දැන් පුණ්‍යානුමෝදනාව සඳහා ඔබ වහන්සේට අවස්ථාව. මෙම ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය ලබා දුන් සෑම දෙනාටත් ධර්මය ශ්‍රවණය කළ ඔබ සෑම දෙනාටත් උතුම් අමා මහ නිවන් සුවය අත් වේවායි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච භුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා ච භුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක ශාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක ශාසනං එම උතුම් වූ ධර්මානුශාසනා පවත්වා වදාළ ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ ශ්‍රී ලංකා අමරපුර චූලගණ්ඨි පාර්ශවයේ කාරක සංඝ සභික කෑගලු දිස්ත්‍රික් සංඝ සභාවේ මූල්‍ය ලේකකාධිකාරී විචිත්‍ර ධර්මකතික ආනන්ද වංශාලංකාර කාව්‍ය කීර්ති ශ්‍රී බුලත් කෝපිටිය උඩපොත කීර්ත්‍යාරාමාධිපති පූජනීය නිල්මිනිගම සුමේධ ස්වාමීන් වහන්සේ ගරුතර ධර්මදේශක ආනන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සැලසේවා. පෙරුවන් සරණේ ආශිර්වාදේ සහ සියලුම දිවි රැකවරණ උන්වහන්සේට ලැබේවායි අපි සාදුණදින් ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. සදහැවතුනි ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි. Thank you. දැනෙනවා